මහ රහතුන් වැඩි මඟ ඔස්සේ අතහැරීම 1 ඉදිරිපත් කිරීම ඉන්ද්‍රජිත් සුබසිංහ දිව ඉන ලිපිමාලාවක් ඇසුරිනි මේ සටහන් ලැබූ භික්ෂූන් වහන්සේගේ පුණ්‍යානුමෝදනාව මාගේ ගුරු දෙවයන්න් වහන්සේ වන අති ගෞරවනීය දඩම්පහල චන්දශ්‍රී මහා නායක ස්වාමීන් වහන්සේටද කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළා වූ සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මෙම ධර්ම දානමය කුසලය හේතු වේවා මේ ලිපි මාලාව ලියු ස්වාමින් වහන්සේ මේ වන විට කොහි වැඩ සිටිනෝදයි මම නොදනිමි. ඒත් උන්වහන්සේ මේ පින්බිමේ කුමන හෝ ගැඹුරු වනගබක අලි කොටි වලසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටිතයයි මම විශ්වාස කරමි. මේ ගෝර කටුක සංසාරයේ බිය දැක මේ ආත්ම භවයේදීම සසර දුකින් එතර වීම අදිටන් කර ගනිමින් ඍජුව නිවන් මාගේ ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මඟඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමෙකු බව කියන්නට මම නොපැකිලෙමි. තම අවබෝධයේ මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු සටහන් පොත් කීපයක සංස්කරණය නොකළ සටහන් ලෙසින් මා අතටපත් කළ උන්වහන්සේ නොපෙනී ගියහ. ඒත් ඒ සටහන් කොතරම් දාර්ශනිකද ගැඹුරුද ආශ්චර්යමත්ද නිවන් මඟට පිළිපන් ගිහි පැවිදි උබේ පාර්ශවයටම මේ අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒ වාලිය උන්වහන්සේගේ නාමය හෙළි නොකරනසේ කරන ලද අයදුමක්ද විය කතෘ අඥාන්ත වුවද මේ සියල්ල ඔබ හැමගේ යහපතට හේතු වුණු නිසකේ. ඒ නිසාම මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පොතක් ලෙසින් ඔබ අතරපත් කිරීමට මට ඉඩ දුන මැනවි. මේ ගෝර කටුක භයානක සංසාරයේ බිය දැක මේ ආත්ම භාවයේදීම සසර දුකින් එතර වීමට අදිෂ්ඨාන කරමින් විරිය වඩමින් නිවන් මඟ පුරන දක්ෂ ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක් වේවා. ශක්තියක්ම වේවා, මාර්ගයක්ම වේවා. තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිතවලට සලකා ගනිත්වා. ගලපා ගනිත්වා. අර්ථ හෝ ව්‍යංජන වැරදි ඇතොත් ඔබ නොකල වරදකට ඔබ නොගැටේවා. අනුනටද අනුකම්පා කෙරේවා. වැරදි නැතොත් නිවැරදි දේ නිවැරදි ලෙස දකීවා. මෙහි සටහන් හැම අර්ථයක් තුලින්ම ඔබ සැමට යහපතක්ම වේවා. තමා තමාටම පීඨ කොට ගනිත්වා. පිදුම මේ අනන්ත වූ සංසාරයේ අප කරක් නොගැසූ තැනක් වේද අත් නොවිදි අධ්‍යක්ීමක් වෙද්ද ඒසා තැන්හි කරක් ගසා ඒසා අධ්‍යක්ීමින්ද මෙලෙසින් තවත් උපතක් ලැබූ අපි මේ බව චක්‍රයේ තවත් කරකෙමුද අප හැමදාම කරකුනේ එකම තැනක් වටාය විඳගත්තේ ජාති ජරා ව්‍යාධි මරණ වැනි එකම අධ්‍යක්ීම් පෙළකි හිස හැරුණු අතේ යන්නන් වාලේ ගිය මේ ගමනේ වෙහසයන් දුකයි කියා දුන්. ඒ දුකට සමුදීමේ ක්‍රමවේදය දුක අවබෝධ කිරීමයි කියා දුන්. දුක අවබෝධ කිරීමේ උත්සාහයට වචනයකින් හෝ ආදර්ශයෙන් හෝ සවිය දෙන කල්යාණ මිත්‍රකයි කියනා වූ යමෙක් වෙද්ද ඒ කල්යාණ මිත්‍රා වෙනුවෙන් මේ පුදමි. ඉන්ද්‍රජිත්